හරියට මාර්ගයක් ගන්න නැතුව එහෙම යනවා මෙහෙ යනවා අරය දිහා බලනවා මෙහා දිහා බලනවා ඒ වගේ බොහොම අවිනිශ්චිත ස්වභාවයක් තමයි අපේ ගමන සම්බන්ධයෙන් තියෙන්නේ අපි සද්ධාවෙන් පටන් අරගෙන ගමන ආරම්භ කරනවා ගමන යනකොට තාමත් අර සමාන් තුල විශ්වාසය ගොඩනැගිලා නැත්නම් ඒ යන ඉලක්කය ගැන යම් නිවැරදි අවබෝධයක් නැත්නම් නිවැරදි වැටහීමක් නැත්නම් අපිට ගමන ගැන ස්ථිර වශයෙන් තියාගන්න බෑ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 න්‍යායස්ථාධිගමයි. අන්න ඒ න්‍යාය කියලා කියන්නේ ආදර්ශාංක මාර්ගයේ කුමක්ද කියලා Tamanටම ප්‍රායෝගිකව වැටහෙන ක්‍රමයක් තියෙනවා. නිබ්බානස්ස සත්‍ය ක්‍රියාය. නිවන්සව සාක්ෂාත් කිරීම පිණිස ඒ කායන මාර්ගයක් තියෙනවා. ඒ කුමක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. තමයි මේ සතර සතිපට්ඨාන ධර්මයක්. එතකොට මේ වගේ විශේෂ ප්‍රබල ප්‍රකාශයක් කරලා තමයි භාගතුන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්න පටන් ගන්නේ.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 බුදුරජාණන් වහන්සේ බොහොම සංක්ෂිප්ත වශයෙන් වච වාක්‍යයකින් මුලින් මතක් කරනවා. කොහොමද වඩන්න ඕනේ? ආතාපි කෙලස් පවන වීරයකින් යුක්තව. එතකොට මේ කායනුපස්සනාව වැඩිීමේ මූලික පරමාර්ථය එවනම් මේ කෙලස් පවන වීරයක් සහිතව කළ යුතුයි. පරමාර්ථය අපි ඉෂ්ට කරගන්න නම් කෙලස් පවන වීරයකින් ඒ කටයුත්ත යෙදිය යුතුයි. එතකොට අපි වීරය පැත්තෙන් ගත්තොත්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 ඊට පස්සේ සතිමා සතිමා කියවම මේ අපේ හිත වර්තමානයේ කටයුතු කරන ගතියක් අපි මුලින්ම හදාගන්න වෙනවා. අපේ හිත දිහා බැලුවම සාමාන්‍යයෙන් අතීතය ඔස්සේ ගිහිල්ලා ඒ අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර මතක් කර කර ඒවා ගැන සතුටු වෙමින් දුක් වෙමින් කරකන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අනාගතයේ වෙන්න තියෙන දේවල්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 සතිමත් වීමම ප්‍රමාණවත් නැහැ. සතිමත් වුණාට පස්සේ මේ සතිමත් වීම සඳහා අපි භාවිතා කරපු මේ අරමුණ දිහා හොඳට විචක්ෂණශීලීව තොරතුරු දැනගන්නා ස්වරූපයෙන් විමසිල්ලෙන් ඒ දිහා බලන්නත් අවශ්‍යයි. මොකද අපිට මුලින්ම එහෙම විමසීමක් විමසීමක් ධර්මයක් කියන්න බෑ අපේ හිත එහාට මෙහාට පනිනකොට අතීතට අනාගතයට යනකොට හරයන යා ගැන හිතනකොට අපර මුලින්ම අපි සතිය පිහිටවනවා වර්තමාන මොහොතේ සිහිය පිහිටවනවා ඒ බඳු සිහිය පිහිටි සතියකින් දැන් මේ අපේ අවධානය ලක් වෙලා තියෙන අරමුණ දිහා අපි බොහොම සියුම්ව බලනවා විනිවිද යන බල්මක් බල්මක් හෙලනවා ඒතර ඒ අවස්ථාවේ මනස බොහොම සංසුන් මනසේ කියවීම සම්පූර්ණයෙන්ම අතර වෙලා අපි මේ වර්තමාන වශයෙන් ඉස්සරහා තියෙන අරමුණ දිහා බොහොම විමසිලිමත්ව බලනවා සම්පජානෝ විනය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සක්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 වර්තමාන වශයෙන් සිද්ධ වෙන ප්‍රස්වාසය අපි හඳුනා ගන්නවා. හිත එහෙම හෙදුවනවා නම් ඕනනම් මෙනෙහි කිරීමකුත් කරනවා, හුස්ම ගන්නවා, හෙලනවා කියලා. ඉතින් පස්සේ හිත ටිකක් කීකරු වුණාම ඒ මෙනෙහි කිරීම නතර කළා බොහොම සංසුම් මනසකින් මේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාව ගැන පූර්ණ වශයෙන් දැනුවත් වෙන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න බුදුසයන් වහන්සේ අපිව යොමු කරනවා තව ටිකක් මේ අරමුණ දිහා සියොම්ම දකින්න. මේ අරමුණ ස්වභාවයෙන්මත් හරිම සියොම්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 රාගයෙන් දැවෙන වෙලාවක එකපාරටම ආනාපාන සතිය ධාතු කර්මස්ථානය වගේ කර්මස්ථාන වලට පිවිසෙන්නේ නැතුව කෙනෙකුට පුළුවන් අසුබ කර්මස්ථානයක් බලන්න. ඒ තුළින් අර උත්සන්න වෙලා තිබිච්ච රාගය සංසිඳවගෙන නැවතත් හිත මධ්‍යස්ථ කරගෙන ඊට පස්සේ යන්න ආනාපාන සතිය ඔය යම් අනිකුත් කර්මස්ථානයක් වඩන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි මේ දිහා බැලුවාම මේ කාණු පස්සනාවේ විවිධ කර්මස්ථාන තුලින් අපේ හිතට ඒ අවස්ථාවට අනුකූලව ප්‍රයෝජනය ගන්න පුළුවන්. හරියට නිකන් මේ ආයුධ කට්ටලයක් වගේ. විවිධාකාර ආයුධ තියෙනවා. මිටියක් තියෙනවා, කේතක් තියෙනවා. අපිටම විදින එකක් තියෙනවා, ඇණයක් තියෙනවා. මේ වගේ තියෙන විවිධාකාර ආයුධ තියෙනවා. ඉතින් එතකොට ඒ ඒ කටයුත්තට අදාළ ආයුධය අපි තෝරගන්න අවශ්‍යයි. අපි දැනගන්න ඕනේ මේ ආයුධය කොතනකට පාවිච්චි කරන්න කියලා. අන්න ඒ වගේ මෙතනත් කර්මස්ථාන රැසක් තියෙනවා. ඒ කර්මස්ථාන වලින් අපිට මේ අවස්ථාවේදී මගේ හිතේ දැන් පවත්නා තත්ත්වයට සුදුසු කර්මස්ථානය කුමක්ද කියලා එහෙනම් අපි තෝරගන්න අවශ්‍යයි. එතකොට කෙනෙක් ක්‍රමානුකූලව මේ විදිහට හිත දියුණු කරගෙන යනකොට අපිට ඕනනම් ආනාපාන සතියෙන් මෙයා පටන් ගත්තා. එයාගේ හිත ටික ටික ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය හඳුනගත්තා. එතකොට දැන් එයාට පුළුවන් ආස්වාසයේ සිහියෙන් ඉන්න ප්‍රසආසයේ සිහියෙන් ඉන්න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 ඇතම් හුස්ම රැලි උණුසුම් ඇතම් හුස්ම රැලි සිසිල් ඇතම් ආස්වාසය සිසිල් ප්‍රස්වාසය උණුසුම් ආස්වාසය සියුම් ඇතුළෙන ගතියකින් දැනෙනවා ප්‍රස්වාසය ටිකක් අපි තුමු ඇතම් ආස්වාසය ටිකක් ගොරෝසු ඇතුළෙන ගතියකින් වැටෙනවා ප්‍රස්වාසය ටිකක් සියුම් ඇතුළෙන ගතියක් වැටෙනවා ආස්වාසය ටිකක් වදිනවා දැනෙනවා ප්‍රස්වාසය ඇතුළෙනවා දැනෙනවා ඉතින් මේ වගේ යම් යම් බොහොම සියුම් ධාතු ලක්ෂණ උනත් මෙතනින් මස් කරගන්න පුළුවන්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 එතන යෙදිලා තියෙනවා. පීඩනයක් ඇති කරලා තියෙනවා. අන්න ඒකට අපිට එතන බර හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ කයේ තියෙන මේ ගොරෝසු ගති, සිනිඳු ගති, පද ගති, මුරුදු ගති, බර ගති, සැහැල්ලු ගති අපිට හඳුන ගන්න පුළුවන් නම් අන්න එතකොට අපි එතනින් තේරුම් ගන්නවා මේ පටවි ධාතුව තමයි මම හඳුනගෙන තියෙන්නේ. පටවි ධාතුව කතා කරන්නේ පටවි ධාතුවේ ලක්ෂණ කරහා.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 ධාතුසෝ පච්ච වෙක්කති. යම් ආකාරයකට මේ කය පිහිටලා තියෙනවද ඒ අවස්ථාවේදී ධාතු වශයෙන් මේ කය හඳුනා ගන්නවා. ඒකට මෙතෙන්දී විශේෂ ඉරියව්වක් කියන්නේ නැහැ. ඕනම ඉරියව්වකදී මේ දේ කරන්න පුළුවන්. දැන් මම විස්තර කරේ ඉඳගෙන ඉන්නද්දී ඇවිදින කොටත් මේ ධාතු ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කෙනෙක් සක්මනක් කරනවා. සක්මන් වගේ එහාට මෙහාට ඇවිදිනවා. එතකොට එක පාදයක් ඔසවලා බිමට කියනකොට සමහරට ඒ පාදයේ බර දැනෙනවා. නැත්නම් ඒ පාදයේ සැහැල්ලුවක් දැනෙනවා. ඊළඟට විලොබ පොළවේ වදිනකොට එතන තද ගතියක් දැනෙනවා. රළු ගතියක් දැනෙනවා. නැත්නම් උණුසුමක් දැනෙනවා. සිසිලසක් දැනෙනවා. නැත්නම් මෙලාට මුරුදු ගතියක් දැනෙනවා. වැඩිවල සිනිඳු ගතියක් දැනෙනවා. ඉතින් මේ ඔක්කොම දැනගෙන තියෙන ධාතු ලක්ෂණ. ඊට පස්සේ ආදය කලණය වෙනවා. එතකොට වායෝ ධාතුව.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 ඒ කලින් එයාට ඒ ගවයා ඝාතනය කරන වෙලාවේදී මරණ වෙලාවදී තින්නේ සත්ව සංඥාව. හරකෙක් ගවයෙක් කියන සංඥාවක් තමයි මුලදී තිබුණේ. දැන් හැබැයි මස් විකුණනකොට මස් විකුණනකොට දැන් මේ බඳු ගවයේගේ හරකෙක්ගේ සංඥාවක් නැහැ. දැන් තියෙන්නේ මස් කියන සංඥාව. ඒකට එකwidehatකින් බලහාම අර පූර්ණ සංඥාමය වෙනස් වීමක් මාරු වීමක් දැන් මෙතෙන්ද වෙලා තියෙනවා.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 ඒ මට්ටමකදී තමයි දැන් හිත බොහෝම සියුම් ඒකාග්‍රතාවය සියුම් ඒ වගේමයි සතිමත් භාවය සියුම් ඒ බඳු සතිමත් බවකින් ඒකාග්‍රතාවයකින් හඳුනා ගන්න පුළුවන් මේකේ තියෙන ධාතු ලක්ෂණ. පද ගති, මුරුදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති, වැగిරෙන ගති, පිඬු කරන ගති, ගලන ගති, සිසිල් ගති, උණුසුම් ගති, කම්පණය වෙන ස්වභාවයන්, චලනය වෙන ස්වභාවයන් කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්.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 දැන් කෙනෙක් මේ විදිහට ධාතු කර්මස්ථානයේ වඩනකොට දැන් යාට තව තව සිතේ සම්පජන්‍ය දියුණු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි තුමු එයා සක්මන් භාවනාවේ නිරත වෙනවා. සක්මන් භාවනාවේ ඔන්න මුලින් තේරුනේ යාට තදගති කීපයක් පමණයි. පොළවේ පාදයේ වදිනොත් තදගතියක් තියෙනවා. මුලින් යාට තේරෙන්නේ එච්චරයි. හැබැයි තව තව යා භාවනා දියුණු කරන්න දියුණු කරන්න අන්න එතකොට එයාට වැටහෙනවා දැන් මෙතන තදගති පමණක් නෙමෙයි. මෙතන රළු ගතිත් තියෙනවා.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 ඔන්න තව තැනක උණුසුම් ගතියක්. ඔන්න ඒකත් හටගත්තා නැති වෙලා ගියා. තවත් තැනක සිසිල් ගතියක්. ඒකත් හටගත්තා නැති වෙලා ගියා. තවත් තැනක ගොරෝසු ගතියක්. ඒකත් හටගත්තා නැති වෙලා ගියා. තවත් තැනක සිනිඳු ගතියක්. හටගත්තා නැති වෙලා ගියා. තව තැනක කම්පණය වීමක්. ඒකත් හටගත්තා නැති වෙලා ගියා. මේ ආදී වශයෙන් මේ සියුම් සියුම් ධාතු ලක්ෂණ වලට තියෙනවා යම් පොදු ලක්ෂණ කීපයක්.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 සාධුල භාවයයි තියෙන්නේ කියලා එයාට වැටහෙනවා. ඒ වගේම ධාතුන් සම්බන්ධයෙන් අපි කතා කරද්දී එළියේ තියෙන මේ මේ පණ නැති දේවල් වල ඒනෑ පවා තියෙන ධාතු ලක්ෂණය කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. නැත්නම් මේ ණය විපස්සනාවකින් යාට වැටහෙන්න පුළුවන්. අනුමාන ඥානයකින් යාට වැටහෙන්න පුළුවන්. ඒ තමන්ගේ කායික කයේ තියෙන ධාතු ස්වභාවයමයි එළියේ තියෙන්නේ. ඒකාටකින් මේක තව තව සිද්ධ වෙන්න සිද්ධ වෙන්න එතකොට අර අපි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 එයා ඇවිල්ලා කතා කරයි කියලා හැබැයි කතා කරන්න වෙන එකක්. වෙනත් ධාතුවක් තමයි එන කතා කරන්නේ. ඒකට අපිට තේරෙනවා මේවා කොයි ධාතුව ඉස්සරහට ඒවිද මූලිකත්වයේ ගනීවිද කොයි ධාතුව ප්‍රකට වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට කිසි පාඩයක් නැහැ. ඒ වගේමයි මේ ප්‍රකට වෙච්ච ධාතුව කොයි වෙලාවෙද ආයි අප්‍රකට වෙන්නේ කොයි වෙලාවෙද ඒක සම්පූර්ණයෙන්ම බිඳිලා අයින් වෙලා යන්නේ බොඳ වෙලා යන්නේ ඒ කාරණාව සම්බන්ධවෙනුත් අපිට කිසිම පාඩයක් නැහැ. එතකොට කෙනෙකුට තේරෙනවා මේ මුළු ක්‍රියාකාරීත්වයම අපේ පාලනයෙන්තරයි. මෙතන තියෙන්නේ යම්කිසි හේතුඵල ධමයක්. ඒ බඳු හේතුඵල ධමකට අනුව මේක ක්‍රියාත්මක වෙනවා. මේ ධාතුන් සඳහා යම් යම් විශේෂයෙන් කය පැත්තෙන් ගත්තොත් එහෙම ආහාර ආදී ඒ හේතුන් තියෙනවා. ඒ ඒ ඒ හේතුන්ට අනුරූපව මේ කය ධාතු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකට මෙතන අන්න කෙනෙකුට අනාත්ම ලක්ෂණයක් වැටහෙන්න පුළුවන්.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 දියුණු වෙනවා නම් අන්න එයාට පුළුවන් මේ ආරෂ්ඨාංග මාර්ගය තව තව දියුණු කරමින් ආරෂ්ඨාංග මාර්ගය වඩමින් මේ ප්‍රතිපදාවේ ගමන් කරමින් මේ හිත තව තවත් උපාදාන වලින් තොරව පවත්වන්න. උපාදාන වලින් තොරව ලෝයේ කිසිවක් ඇසුරු කරන්නේ නැතුව එයාට පවත්වන්න පුළුවන් නම් අන්න ඒක එයාගේ දැන් ඉලක්කය බවට පත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට මේ ධාතු කර්මස්ථානයේදීත් මේ අවස්ථා තුනක් එනසා හඳුන ගන්න පුළුවන්.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 ඒ නිසා අපි අදත් මේ ධාතු කර්මස්ථානයේ මුල් කරගෙන මේ සතිපට්ඨාන සූත්‍රයේ යම් යම් තොරතුරු ටිකක් සාකච්ඡා කළා. මේ පින්වතුන්ටත් මේ කරුණෝ කාරණා තේරුම් අරගෙන සමන් කරගෙන යන භාවනාවටත් මේ උපදේශ එකතු කරගනිමින් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය හඳුනා ගනිමින් අපේ කරන පෞද්ගලික වශයෙන් අපි යෙදෙන භාවනාවත් දියුණු කරගන්න අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අපි අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.